රංජන ගී ජනරංජන ගී තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ සිංහල ජාතියට උරුම වූ සංගීතයක් නැහැ කියන එක අපි කවුරුත් වගේ පිළිගන්න දෙයක්. අපේ කැටයම් කලාව ප්‍රතිමාව හෝ වෙනත් සාහිත්‍ය වගේ හැම දෙයක්ම වාර්තාගත කිරීමේ හැකියාවක් තිබුණා. නමුත් නාද සටහන් කර තැබීමේ ක්‍රමවේදයක් විද්‍යාවක් තාක්ෂණයක් තිබුණ නැති නිසා අපිට හිතන්න වෙනවා සංගීතයක් තිබුණේ නැහැ කියලා. හැබැයි සමහර විට තිබුණු සංගීතයක් වාර්තාගත කර තබා ගැනීමේ ක්‍රමවේදයක් හෝ තාක්ෂණයක් අපිට තිබුණේ නැහැ. ඒ නිසා තිබුණු සංගීතයත් අපිට හොයාගන්නට පරිශ්‍රණයක් කරන්නට විදියක් නැහැ. ඒ නිසා අපි තීන්දුවක් කරන් තියෙනවා අපට සංගීතයක් තිබුණේ නැහැ කියලා. මේ නිසා පණ්ඩිත රතනජංකර ලංකාවට ආපු වෙලාවේ එතුමාගේ අර රාජකීය ආසියාතික සමිතිය ඉදිරියේ කළපු දේශනාවේදී කිව්වා අවධාරණය කරලා හිටියා අපේ රටේ ජාතික සංගීතයක් නිර්මාණය කර ගැනීමට පාදක කරගත හැකි ජනගී ජන සංගීතයක් ලංකාවේ තියෙනවා කියලා. ජන ගී මාලාවක් අපේ තිබුණා කියලා. විරිදු, පැල් කවි, පසල් කවි, සිව්පද වගේ බොහෝ ප්‍රභේද රාශියක් තිබුණු බව එතුමා එතුමාගේ දේශනෙදි පෙන්වු කරලා දුන්නා. විද්‍යාවේ හාස්කමත් එක්ක සිනමාවට පස්සේ අපේ සංගීතඥයින් මේ චිත්‍රපට වලට අවශ්‍ය ගීත නිර්මාණයේදී අවධානය යොමු කරා අපේ කවිය දෙසටත්. ඇතම් වෙලාවට වෙනත් සමාජයේ ඉහළතල වල කතාපුවත් වලටත් අපේ කවිය උපයෝගී කරගන්නට වෑයම් කරා. එවැනි අවස්ථා ගණනාවක් අපේ සිනමාවේ මුල් අවදීදී අපිට දකින්න පුළුවන්. අපි හිතුවා ජනරන්ජන ගී තුලින් අපේ සිනමා කෘතිවල චිත්‍රපටවල උපයෝගී කරගත්ත කවි ගායනා පිළිබඳ මතක සටහනක් ඔබ හමුවේ තබන්න. අපි තෝරගත්තා චිත්‍රපට වලින් එවැනි කවි ගායනා කිහිපයක්. මේ අපි තෝරගත්ත පළවෙනි කවි ගායනාව. අපේ ගීත කෝකිලාව රුක්මනි දේවී ඒ ගීතය ගායනා කරේ අයිරාංගනී චිත්‍රපටයට. ඒජේදු සොයිසා තමයි ඒක ගීත රචනා කළේ. ඔහු මං හිතන්නේ මේ ජන ගී අපේ සීපද උපයෝගී කරගෙන තමයි මේ පද රචනාව නිර්මාණය කරන්නේ. මේ සංගීතය නිර්මාණය කරන ඉන්දියානු සංගීතඥ එස්.එස්. වේදා තමයි මේක මේ මේ ඒ සීපද ගායනාවම කිසියම් වර්ධනයක් කළා මෙය සංගීතවත් කරලා තියෙන්නේ. මට හිතුණා නිකන් අර වයලීනයක තතක් වයනෝ වගේම කියලා මේ රුක්මනී දේවියගේ මේ ගායනය. මේ සීපදයට සංගීතඥයා මොකද්ද කරලා තියෙන්නේ? ඇත්තට සීපදය ගායනා කළාට ඒකට සංගීත භාණ්ඩ යොදලා හාමනයිස් කරලා ඔව් සර සංවාද කරලා තිබුණා. ඔව් ඒ සෑම අතින්ම විචිත්‍ර කරලා තිබුණා. අනිත් එක රුක්මනිගේ කටහඬ. සාමාන්‍ය ওই ගැමි ප්‍රදේශයක මේ කටහඬ <laughs> අහන්න නෑනේ. ඒක තිබුණාට විදක්ද ගුණේ. ආ සොරිත බව. කොහොම රඳා පැවතුණා. ඔව් මම හිතන්නේ ඇත්තම දැන් මෙවැනි යත යතගිය දේවල් එළියට ගත්තාම අපිට මොනතරම් ආස්වාදයක් ලබන්න පුළුවන්ද? මේක අර අපේ සිව්පදයේම කිසියම් විදියක විදග්ධ ස්වරූපයක් දීලා අපූර්ව මధుර මිහිරි තනුවක් ඉස්මතු කරලා අරගෙන ගායනා කරනවා. අපිට ජනගීය ජනකවිය ඒ හැටියෙම චිත්‍රපට වලට ප්‍රයෝගී කරගත්ත අවස්ථාත් අපිට දකින්න ලැබෙනවා. මේ එවැනි අවස්ථාවක්. වත්තේ වැටුණු පුල්ලසු ටික නම් මහේ උඟවාදිලේ ගම් දෙරියන් සමග මෙහි ගොඩ දරියන අතරේ සෙල්ලමට පහේ ඇය දුන් හිනාකින් දදිහිතියන්ත කීකරු කමනම බින්ද දීගෙක ගියා ඇය හිමියෙකු හා බැන්ද දෙමාපියන් නිදහස් උන මුත්න අඩුයි ගමේ ඇල දොල වෙල ලිඳ නන්ද කුම් සඳේ ඔහුම නොකරන්නේ හැමදාම bandi මද කොමයන් ලන්දී රටක කාටත් නොකියාම ඒකේදී සෙනවිරත්න රචනා කළ කුරුළු වැද්ද චිත්‍රපටයේට මේ කවි ගායනාව ඇතුළත් වුණේ. ඇත්තටම ඔහුගේ කාව්‍ය රචනාවක් හැටියට මෙය එක්තරා පොතක සඳහන් වෙලා තියෙනවා. කුරුළුබැද්ද චිත්‍රපටය අපූරු ගැමි පරිසරයක රන්මැණිකා කියන ප්‍රධාන චරිතය වටා ගෙතුණු අපූරු පෙම් පුවතක්. මේට සංගීතය නිර්මාණය කළේ ආර් මුත්තුසාමි. මුත්තුසාමි මාස්ටර් මේ කවි කිහිපය කවි ආරම තියාගෙන කිසියම් දෙයක් කළා තියෙනවා. විශාරද අරවින්ද කොහොමද දකින්නේ? මොකද මේ මුත්සාමි මාස්ටර් මේක ගීතයක් බවට පත් කළා නෑ. හැබැයි ඒ කිසියම් ආලේපයක් සංගීතමය ආලේපයක් කළා වගේ තමයි මට දැනෙන්නේ. ඔබ කොහොමද දකින්නේ? ඔව් ඉතින් අර පසුබිම් සංගීතය එකතු කරලා මේ සමුද්‍ර කුෂ වෘතෙමනේ. ඔව්. වෘතෙන් පිට ගියේ නැහැ. ඔව්. අර ගායනය ඔක්කොම ඒ බෙරිත එහෙම තිබුණා. ඔව්. නමුත් අර පසුබිම් සංගීතයේ මොකද මුත සම්මි හොඳට ඒ කටයුතු කරන්න පුළුවන් කෙනෙක් නේ. ඔව්. බොහොම සරල චාමෙට අර කවියට ගැළපෙන ගැමි ගේ ගැමි කතාවටත් උචිත විදිහට. අන්න හරි. එකතු කරලා තිබුණා මේ පසුබිම් සංගීතය. ඔව් දැන් අපිට මේ කවි විතින් විට යම් යම් කතා පුවත් වලට ගැළපෙන විදිහට භාවිතා කරපු තැන් ගණනාවක් දකින්න පුළුවන්. දැන් පියදාස සිරිසේන තමන්ගේ නවකතාවල බොහෝ කවි ඇතුළත් කරා. ඇතැම් අය මේ නවකතාවලට උචිත නෑ ගැළපෙන්නේ නෑ කියලා ඒවා මේ කවි ටික අයින් කරලා කතාව කියවපු පාඨකයින් ගන්නත් අපිට අහන්න ලැබුණා. හැබැයි ඔහු ඊටම විශාරද කවියෙක්. කවියෙකු හැටියටත් නවකතාකාරයෙක් හැටියට වගේම ප්‍රසිද්ධියක් ඉසුළුවා. පියදාස සිරිසේනගේ කතාවක් චිත්‍රපටයකට ගත වෙනවා ඒ ඩිංගිරි මණිකා. ඩිංගිරි මණිකා චිත්‍රපටයේ පේදා සිරිසේනයන්ගේ රචනා ගණනාවක් ඇතුළත් වුණා මේ ඒ ඩිංගිරි මණිකා චිත්‍රපටයට ගවිණු කවි ලතා වාල්කොල ගායනා කරනවා. untuk kau සස ලෙස තරින් දුගින් මෙකේ පෙනේ දවල් තරුවේද නොසීතමී මගේ ඩිංගිරී ඩිංගිරි මණිකා චිත්‍රපටයේට ලතා වල්පොල් සහ ධර්මදාස වල්පොල ගායනා කළේ පියදාස් සිරිසේනයන් නවකතාවට තමන්ගේ කවි ඇතුළත් කරනකොට සමහර විට හීනෙන්වත් හිතන්නේ නැතුව ඇති මෙවැනි සංගීතාත්මකව ඔහුගේ කවි කවදා හරි ගායනා වෙයි කියලා. එස්.එස්. වේදා තමයි මේ සංගීතය නිර්මාණය කරන්නේ. සහාය වෙනවා පී.එල්.ඒ. සෝමපාලයන්. මේ කවි ගායනාවට සංගීතයෙන් ලැබුණු පෝෂණීය දායකත්වය මොකක්ද? ඔයදී බොහොම මේ පටු ස්වර ක්ෂේත්‍රයක් තිබුණේ. ඒක නිසා මේ අර গিitar වගේ භාණ්ඩ බොහොම පහසුවෙන් එකතු කරන්න පුළුවන්. ඒ නිසා අර හාමනි කියන එහෙම <laughs> එකතු කරගෙන අර අපේ තියෙන අර දේශීය ගතියත් රැකෙන විදිහට ඔව් බටහිර උනේ නැහැ. <laughs> ඔව් ඊටාම මේ හොඳ සංකලනයක් කරලා තිබුණා. ඊටාම ලායන්විත ගායනයක් අපිට බොහොම රස විඳින්න පුළුවන්. මම හිතන්නේ අපි හුඟක් වෙලාවට ගීත මේ කටෝර ගීත රස විඳිනකොට මෙවැනි ගීතයක් අහුවාම එක්තරා විදිහක සහනයක් ලොකු ලොකු සැහැල්ලුවක් අපිට දැනෙනවා මේ අපේම හඬ නේද මේ තියෙන්නේ කියලා. අපි තෝරගත්ත අවසන් කවි ගායනාව චිත්‍රපටයකින් මේ අපි තෝරගන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සංදේශය චිත්‍රපටය. කටේ කිරි සුවඳ යන්නද දෙට උපන් කුමරායයි පතල උනා කිරි සුවඳ යන්නට පවා බැරි වුණා යුදට උපන් කුමරිඳු යයි නමක් ඇති වුණා මුල්ලෙරියා වෙනෙහි වතුරලයට හැර වුණා සිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා සිංහිනි ගණන් තුනා පරංගි දේසේ රජුටත් මරුණ ගැනුණා රාජසිංහ දෙවි නාමේ ලොවේ රජුණා සංගොඩ උයනට අනේලන්ුණා නපුරුණ කටුව පතුලේ ඇනි වනුණා එක් වැසිතිස උමේ මතද වැඩි වුණා රාජසිංහ දෙවි නාමෙත් ගියා ආචාර්ය ලිස් ජේම්ස් පීට්ස්ගේ සංදේශ චිත්‍රපටයට සුනිල් ශාන්ත සංගීතය නිර්මාණය කරනවා අරිසෙන් අහුබුදු මේ කවි කිහිපය රචනා කරනවා සංදේශය චිත්‍රපටයට දැන් ධර්මදාස වල්පොල වගේ ගායකයෙක් සුනිල් ශාන්තයන් තෝරා ගන්නවා සංදේශයේ මේ කවි ගායනාවට ඔහු මම හිතන්නේ සමූහ ගායනා කීපයකටත් ඔහු යොදා ගන්නවා නමුත් මේ ඒකල ගායනයේද සුනිල් ශාන්ත තෝරාගන්නේ ලරුණදාස වල්පොල. මේ කවියට සංගීතය කරපු පෝෂණයත් වගේම වල්පොල ධර්මදාස වල්පොලගේ හඬ පෞරුෂය ගැනත් යමක් දැනගන්න කැමතියි. මේක කෙලින්ම ගීතයක් නේ. දැන් අපි කලින් අහපු ඒවා නිකන් අර්ධ ගීත වගේ. කවි ගුණයක් තිබුණා. ඒ හැටියෙන්ම ඒ වගේ අරගත්තා. මේක කෙලින්ම ගීතයක්. මොකද ඉන්ටර්ලූඩ් තිබුණා, ඉන්ට්‍රොඩක්ෂන් තිබුණා, භාණ්ඩ වාදනය කරන අනිත් එක මේ තාලාත්මකයි නේ. තාරාත්මකයි. තාරාත්මකයි බෙර වාදනය කළා. ඉතින් විශාල වෙනසක් මේ ගායනයේ තිබුණා. ඔව් ගීත හැබැයි කවියත් එක ඇතුලේ තිබුණා. කවියත් ඒ ඇතුලේ ඒ කවියේ ආර ඒ කවියේ මූලික ස්වර මාලාවත් ඒ සමගම තියෙනවා නේ. කවියේ වර්ධනයක් කියලා කිව්වට වර්ධනයක් තියෙනවා. මම හිතන්නේ සිංහල සිනමාවේ සංගීතඥයින් අපේ පාරම්පරික කවිය සමග කරපු ගනුදෙනුව, කරපු හරඹය, කරපු පරිශ්‍රණය, කරපු අත්හදා බැලීම මම හිතන්නේ අපේ අවධානයට යොමු වීම හොඳයි. අපිට කිසියම් හැදෑරීමක් කරන්න පුළුවන්. අපි කොයි කොයි විදිහටද අපේ ආවේනික අපේ කවිය චිත්‍රපට ගීත සඳහා චිත්‍රපටයේ යම් අවස්ථාවකට අනුරූප වන විදිහට ගැළපෙන විදිහට භාවිත කරේ කියලා. අපි අපේ ජන ආරේ ගීත අපේ සිනමාවේදී භාවිත කළ හැටි ගැන තමත් ගැඹුරු අධ්‍යයනයකට අපේ වැඩසටහන ඔස්සේ ඔබ කැඳවාගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. අද අපි කල්පනා කරේ අපේ කවිය සිනමාවේදී භාවිතා වුණේ කොහොමද කියන එක පිළිබඳ කිසියම් මතකයක් ඔබේ මතකයට ගෙන එන්නයි. ජනරංජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිල්කරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද. තාක්ෂණික දායකත්වය හර්ෂණී වානගුරු නිෂ්පාදනය සුරීකා පෙරේරා.